ධම්මං සවනකාරෝ අයං භදංකා ධම්මං සවනකාරෝ අයං භදංකා ධම්මං සවනකාරෝ අයං භදංකා නමෝ භගවතු ආරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු ආරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු විද්දේ ධම්ම සමාදානං පච්චුප්පන්න විපාකං ආරතිං දුක්ඛිතාකං අත්ථිකින්ගමේ ධම්ම සමාදානං පච්චුප්පන්න සංකේමේ ආරතිං දුක්ඛිතාකං අත්ථිකින්ගමේ ධම්ම සමාදානං

කියනවා කියන්නේ අදවතුන් පොයේ දවසේ ඉතින් කල්පිත ඉතලාවා ධර්ම දේශනා කිරීමක බලාපොරොත්තු වෙනවා සංගෝධ යෝගාන්තරමයක දැනෙන උදවිය ඉතා හොඳින් බණ අහනවා බණ පිළිපදයි. ඒ නිසා තමන්ගේ ජීවිතයට මේ ප්‍රවණය කරන ධර්මය දෙහිදී ප්‍රයෝගනවා. කරක් පමණ ධර්ම දේශනා කිරීමක බලාපොරොත්තු වෙනවා හැමදෙනාම ඉතාමයෙන් විස්තර පාන ලොකු කරලා ධර්ම ශ්‍රවණය කරලා මේ ධර්මයේ කාමෝ තමන්ගේ සීලාමී දුරගම් කරගෙන අවසානයේදී තම තමන් ප්‍රාර්ථනා අවබෝධය නිවන් අවබෝධ කරගැනීමට උත්සාහවන්ත වෙන්න. බුදුරජාණන් වහන්සේ ධර්ම සමාදාන හතරක් පිළිබඳව දේශනා කළා. ඒ සූත්‍ර ධර්මයේදී සූල ධම්ම සමාදාන කියලා. අන්නේ ධර්ම සමාදාන අකර තමයි විස්තර කරවීමට බලාපොරොත්තු වෙන්නේ. සමාදානයේ කියන්නේ ආත්පතින් විගත ගැනීම. සීල සමාදානයේ කියන්නේ හොඳට විකට ගන්නවා මේ දීපද මම හදන්නේ ආපතිය හොඳට විකට ගන්නේම සකාරයෙන් ක්‍රියා මේක තේරුම් කරලා දෙනකොට රැකෙවි ඒ වගේ හතරක් ගැන තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ වදාළා අත්ථ දෙක්කමේ ධම්ම සමාදානං පච්චුප්පන්න සුඛං ආයතේ දේශනා එක ධර්ම සමාදානයක් කියනවා මෙලොව වර්තමානයේ කොහොම සපයි නමුත් මතු අනාගතයේදී සිත් විපාක අත්ති වික්‍රමේ ධම්ම සමාදානං සත්‍යස්පන්න දුක්ඛාන්තේව ආලෝකිත දේති. සාත් ධර්මයේ පිළිපදී ධර්ම සමාදානය කියනවා ඒක මෙලවන් විකාර මතුවනාගතයේදී සිදුවනවා. ඒ කියන්නේ තුන්වෙනි එක අත්තිවික්‍රමේ ධම්ම සමාදානං පච්චුප්පන්න දුක්ඛං ආයතින් සුවිතා මෙලෝ සැපේ ලබන මෙලෝ විපාල් ඒ ප්‍රතිපදාවේ එනකොට ගමන යනකොට විපාල් නමුත් මතු අනාගතයේදී ඒකත් අපේ ජීවිතේ දෙයක්. මේ මොනියෙද ගන්න. අත්තිවික්කවේ ධම්ම සමාදානං පච්චේප්පන්නං සංකේව ආයතෙත් සුඛයි. මේ හතරවෙනි ධර්ම සමාදානය මෙලවට ඒක නිර්වාණය සපයි මතුවනාගතයේදී සපයි මේ විදිහටම ධර්ම සමාදාන අවශ්‍ය නිරෝධී සප අනාගතයේදී දුක ලබා දෙන එකයි නිරෝධී දුකයි අනාගතයේදී දුක ලබා දෙන මෙලොවදී දුකයි අනාගතයේදී සැප ලබාවි. මෙලොවදී සැපයි අනාගතයේදී සැප ලබාවි. මේ ගණන තමයි ඒ ගැන බුදුරජාණන් වහන්සේ වදාළනවා අතනංච වික්කමේ ධම්ම සමාදානං පටිච්චසම්පන්න සම්මාදිට්ඨි මහණෙනි මෙලෝ කැප වෙලා බලදෙන කැප විලරණ ඇති මතු අනාගතයේ විපාක දුක්ඛ විපාක ලබා ගරම තමා ගන්න පුළුවන් සුදවික්ඛේ අති ගමනං බ්‍රාහ්මනා ඒවං දිස්සිනෝ ඒවං වාදී නාස්ති පාණේති කෝ මේ එක ධර්ම තමයි ගාන මේ ලෝකේ සමහර ක්‍රමණ බ්‍රාහ්මණය ඒ වගේම සාත්‍රෝවල ඉන්නවා නක්ති පාමේසු ලෝකය මේ පංචකාමයන් සේවනය කිරීමෙන් පංචකාමයෙහි ඇලීගලී වාසය කිරීමෙන් වැරැද්දක් දෝෂයක් දුකක් නෑ කියලා මෙහෙම අදහස් කරනවා ඊළඟ මේ වෘත්තිය කාමයන් පරිභව කිරීමේ කිසි වැරැද්දක් දෙකක් විපතක් නෑ කියන එක අරගත්ත උදවිල කරුණ පරිත්‍රාණිකාවන් සමඟ සතුටෙන් විනෝදයෙන් පරිදි ඒ විතරක් නෙමෙයි. ඒ අය විපනවා මේ පරිබ්‍රාමිකාංගයේ සුව පහත් ඉස්පත්. සාම සුවදායකයි තපත්. ඈලගෙන මුදු ඉස්පත්යේ නිසා බොහොම සුවයෙන් සැපයෙන් ඉන්න පුළුවන්. පන්ති වලින් දෙන්න. මොන විදින ආදීනවා දැකලාද මේ අතන් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ආමයන්ගේ ආදීනයන් දෙකලා. මේ විදිහට මොනවද කළද මේවා දෙකලා මේ පරිත්‍රාණිකාවන් සමග කරුණ පරිත්‍රාණිකාවන් සමග වාසය කරණයට ඇලිගලි බොහොම සුවලා මේ පරිත්‍රාණිකාවන්ගේ මුදු මොළ පරද ලබමින් ඉන්නේ එක බොහෝ හොඳයි බොහොම කියලා. මොකද කාමයන් මේ ආදී වේවා කියලා තමයි කියලා. ඉතින් මෙහෙම පංචකාම සම්පත් ලෞකික සම්පත් ලැබුවට බෙන්දට කමන්නෑ කියන දෘෂ්ටිය අරගෙන එහෙම වාසය කරනවා. අර්ථාණයේදී ඒ අය අපායන් දුක්ගතෙන් වෙනයන් වෙනයන් වෙනවා කරනකොට මේ ආයතනයේ පාවුන ඉන්නේ ඉතිරි දුකට වැටිලා අන්නේ දාට හිතනවා මෙන්න මේක දැනගෙන වෙන්න කොහොම සමහර ධර්මනම් බ්‍රාහ්මණය මේ පංචකාමයන්හි ඇලී ගැලී වාසය කිරීම ආදීනව සංකල්පය කියලා දේශනා අනේ අපි මේ කාමයන් පස්සේ කාමයන් පස්සේ දිවිල්ල මේ තරම් මහා දුකකට පත් වුණා මේක කියලා නිසා මේ ආයෙ පත් මේ පළවෙනි ධර්ම කරනවා සමාන සවනම් බ්‍රාහ්මණ පාමයන්ගේ දෝෂයක් නෑ එහෙම වාදේ කළාට කමක් නෑ කියලා හිතලා තරුණ පවිත්‍රාවිකාවන් සමග වාදේ කරන ඉඳ අන්තිමට මොකද වෙන්නේ අපතර අපාරයි විදාතේයන්ක යට වෙනවා මෙන්න මේක තමයි සමහර සමනම් බ්‍රාහ්මණ කාමයන් ආදීනවේ සංකල්පයක් කියලාදී. අපි මේ කාමයන් නිසා අදතම දුකල විපතක පත් වෙනවා කියන්නේ දාන්නේ. මේ බුදුරජාණන් වහන්සේ මේකට උපමාවක් දෙනවා. ආවුරක් දෙනවා. කාලන කාල නිර්මාණ කාල මේ මානවා වැඩකින් හරක් මෝරල විකුරලා ඒක මානවා ඇතලා මහ වහන් වලින් කාල් ගතක් නෙමෙයි මානවා කියලා කියන්නේ වැල් ජාතිය කරනවා. මානවාය. ඒකේ කොළමේ අරුවක් විතර දිගන් පළලා. දිග පළලාද කොළ කියන ගලවා. මේ මානවාය ඇට අර සාරගහන වල වැටුණා. මේ කල්පතේ ඉන්න දේවතාම මහා බලයට පත් මහා බලයට පත් වුණානේ මාළුව ඒ ධාතුවේ සංවේගයට සංත්‍රාසයට පැතිරෙනීමකට පත් වුණානේ මාළුව ඒ වටිනාම ධාතුව ඊළඟට මොකද වෙන්නේ? මේ වටේ ගස්කල ඉන්න දේවතාව න්යාය විද්‍යාවන්තය ඒකම ඇවිල්ලා එකතු වෙලා මේ සාධනයේ දේවතාවට කියන බය වෙන්න එපා. ඕකට බය වෙන්න එපා. ඒ මානවයන්ගේ මොළවෙත් හරි ඉවදා. මොළෙත් හරි පාදා. ඒ වගේම ලැබෙන්නකට හෝ අමුලා විනා. වනාන්තරයේ තියෙන අය හරියට අරගෙන ලා. එහෙම නැත්නම් ගේ පාර යනවා. එහෙම නැත්නම් මේක ඕක පැල නොවන දෙයක් වෙනවා. මේ නිසා බය වෙන නිසා ඕක කියලා හිතන්න. මේ සංගාමයේ ඉන්න දේවතාවට කියන වගේ වෙන දෙයක්. ඉතින් ඔහොම ඒ වැඩේ සිදු වෙලා. මේ මානවාලන් ඇත්තේ මොරවැද්දිල්ල මොහොත්කාර ලවින්නල කමතුනේ වනයේ තියෙන ආරම්භය වේදාවෙන්න නියම බීජයක් ඊළඟ පාරණ පාන දෝනාම වහිතපත් යත්තනේ මාර්ගාන්තේ පෙරදලා මේ කාර්යහන්දියේ තියෙනවා. බොහෝ තැන්වල තියෙනවා මානුවාවල පිළිබඳ උපමාව වදාරලා බුදුරජාණන් වහන්සේ මේ කියනවාද අපි නම් දැකලා නැහැ. ඔත්තර විස්තර වෙනවා මෙන්න මේ විදිහේ වැරද්දක් තිබුණා. ඒ මානුවාවගේ අරවන්නාගේ ගාන කරන වැරද්දක්. ඉතින් මේ පැලේ හොඳට කවදාව හැදිලා මේ කල්ලම වහගන්න. සම්පූර්ණයෙන්ම කල්ලහවන්න. හරි නෙවන හරි නෙවන ඊළඟට මේ දේවතාව හිතනවා ආදායයට කොටින දේවතාව යන්නේ මාල්වාරල වැවරන පස්සේ ගාමෝ කියලා. බොහොම ලක්ෂණයි. බොහොම හැඩරුවා. ඊළඟට මේ අපේ දරුවන්ට දෙල්ලම් කරන්න. එහෙම මේ වැල්වල නියෝගිනේ කියලා වදියන් වැල්වලින් මාදිත් ඔක්කිල්ලවන්නේ. සාමාන්‍යයෙන් පරිදි මේ වාක්‍ය මේලා නෝමලක්. නෝමතුව පහකෙස්සා. මොකද මේ දේවතාවගේ ඉතිවිලා කාලයෙන් නිසා මායෙන් නිසා මොකද කියන්නේ? කොහොමද දේවතාව කල්පනා කොහොම ඉතින් කාලය යද්දී මේ මහානුවාද වැල ඒ මාර්ගාහනේ හැදිලා ඔබකෝම බලගහ වහලා මේ ලොකු දිග අනුපස්සාවේ දිග කොළ කියන කලලට දිග කොළ කියන වාක්‍යය. ඒ වතුනක් හැදෙනවා. මහා වර්තාව වැහැලා මේ වැලේ පාරට කාගහ පදානන්දලන්ත අනුවාගේ මුළු කොටේ විතරයි වේලම ගන්නලා දෙන්නේ. අන්න දැන් දේවතාව කල්පනා කරනවා මේ වටේ ඉන්න දේවතාවුන්ට එකතු වෙලා මට බල වෙන්න එපා බල වෙන්න එපා කියලා කියනවා. දැන් මාගේ විමානයේ ඉවරට තියෙනවා. ආනුවංශික තමයි. දරුවක් එක්ක යැත්තේ මම වගේකට වස්තුනා මේ මානුවාරයන් මේක නිසා තමයි මේ දේවතාවු කියලා මට මෙහෙම කිව්වේ බලයෙන් නිසා බලයෙන් නිසා මේ පළවෙනි ධර්ම සමාදාන අර ධමහා ශ්‍රමණප්‍රාහ්මණය ආමයන් තෙමේ වැඩක් ගන්න ආදීනවයක් නැහැ කියලා හිතලා ඒ අය සර්ව පරිත්‍රාණිකාවන් සමග ජීවත් වෙමින් බොහොම තුර පහසේ කියලා ඉඳලා මරණ මැත්තේ සතරපාදි වල වැටිලා දුක් වෙන්නේ. යමනම් බ්‍රාහ්මණය ආමයන්ගේ ආදීනෝය කියලා කියන්නේ මේක තමයි අපි ගන්න හොඳටම දුකලපත් වෙනවා කියලා ඒ අය රෝග කරනවා පස්සේ ඒකට උපමා තමයි අර මාර්ගාරයේ උපමා අර දේවතාවා මාර්ගාවල හොඳට වැහුණාට පස්සේ දැන් බොහොම හොඳයි බොහොම දුරදායකයි විදිලා ළමයින්ට දෙල්ලම් කරන්නක් විනෝදෙන්නක් මේ හොඳයි කියලා ඉන්නකොට වැහැර උලකක් ඇවිල්ලා ඉතින් මේ කල්කාරේ කණු විතරයි දීපදකට මෙන්න මේක තමයි අපේ දේවතාවුන් කියලා බය වෙන්න එපා බය වෙන්න එපා කියනකොට ජීවිතේ කියලා ප්‍රධාන කරනවා කියනවා. මේක ප්‍රතිවස්තියක් වශයෙන් සලකා බලනකොට මේ කාමසු කලලිකාණේ යෝගයේද ගැටෙනවා. ඒ ගණනේ බුදුරජාණන් වහන්සේ වදාළා. කාමයන් පිළිබඳ. කාමයන් නිසා දුක ලබාක් වෙනවා. මේ වදාන සතරාමා දුක්වලටපත් වෙන. ඒ වර්ණමක් වේලාකර මේ පංචකාමයන් පස්සේ ලුහු බැඳගෙන ගිහිල්ලා මෙලොවම ඕනතරම් විනාශ වෙනවා. ඒ වාක්‍යෙ ගිහිල්ලා අවසාන අනේ මං කරගත්තු මෝඩකම කියලා බුද්ධිය පෑදෙනකොට කල්පනාවටපත් ඒ අගමනේ කාමයන් පදපද ගෙහිලා මේ දුක්වලට පත් වෙලා හිටන් අවසානයේදී කසු කැවෙන මේ කාමයන් නිසා නේද මට මේ තේරම දුක්ඛම් කටුක මේ ගන්නුනේ කියලා මෙලෙස අවධානය දෙන්න. මේ පළවෙනි ධර්මතාවය. ඒක සමාදන් වෙන ආස්වාදයේ ලබනකොට බොහොම සිවලා. ඊළඟට මේකේ විපාක දෙන්න දෙස්සාම සාම දුක්ඛම් කටුක අත්‍යවික්‍රමේ ධම්ම සමාදානං සත්‍යස්පන්න විස්සංකේව ආරම්භය. මේ දෙවෙනි එක තව ධර්ම සමාදානය කියනවා නිර්වංශුකම් තමයි. මෙලොව වලෝ දෙවියන් මේ ගැන බොහෝම දීර්ඝ විස්තරයක් කරේ දෙයක් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලයේ විදපු බොහෝ දෙනා මේකට ආදිය. අතීතෝ හෝති හත්තාවලේකෝ අපේකට කියන්නේ නිරුවක් ප්‍රවාහය. කාල අකලවල ගරුවන් වඩාගෙන ඉන්නාගේ සිල්ද පාත ගන්න. මෝල් ගහක් කරගෙන ඉන්නාගේ සිල්ද පාත ගන්න. අර විදියට සිල්ද පාත ගන්න නැහැ. මේ ලොකු දෙයක් දෙයක්. ආනලරේ අදිනවා පොතු අදිනවා සමහර කෙරුවක් කරව ඉන්නවා මේ උත්පතිය හේරම මේකට ආපිය සමහර සියල සම්බන් අතහැරලා දුන්නක උද්ද කියලා බල්ලන් මගේ හැදෙනවා මේ විමුක්තිය ලබන කරලා සමහර ගවයන් මගේ හැදෙනවා අනිකම් වලින් ඉන්නවා අටු මැත්තේ ගපනම හතර පැත්තේ විහිගෙනවල් හතරක් ගහන රැස්බට වෙනවා දෙලස් කරනවා මේවා ඒවා යාවලකේ උගුල්ලන නානා ප්‍රකාරයේ ශරීරයේ දුක්ඛේ ඒ ප්‍රතිපදාවේදී වාසය එහෙම වාදය කරලා ඊළඟට ඒ ආයමේ ප්‍රතිපදාව පුරලා මරණයන් මැත්තේ අන්තිමතම පොදෙන්නේ සතර අපාරයි. ඒක තමයි විපාකය. එතකොට මේ දෙවැනි ධර්ම සමාදානය මෙලවන් දෙකෝ මොකද දුක්ඛන්තේ ඒක මිත්‍යා දෘෂ්ටියක් නිසා මරණින් මත්තේ සතරපාරි මේක තමයි මෙලවක් දුක මරණවත් දුක ධර්ම සමාදානය මේක වේදනාවේ අනිත්‍ය වස්තුවක ගණන් ගන්නකොට අත්තිල මස්මාන යෝගයට ගන්නවා. කාම විපාක විපාන යෝගයටයි අත්තිල මස්මාන යෝගයටයි තමයි මේ දෙක ගන්නේ. මෙලෝ සැප වෙන දෙන පරලෝ දුක් කියන දෙනවලු පළවෙනි දෙවෙනි එක නිර්වාණ දුක දෙන පරලවත් දුක දෙන ප්‍රශ්න. ගන්න තමයි. කොහොමද මේ ලෝකයේ මේ තාපයේ ඉන්නවා සමහර මුද්දල මේකනම් ප්‍රතිපදාව පිළිබඳ සමහරන්ට රාගය ආකාර අධිකයි. ඒ රාගය ආකාර අධික නිසා රාගය ආකාරයෙන් ඇති වෙන රේඛාකාර දුක් වේදනා මානසික වේදනා ඇති වෙනවා. ඊළඟට සමාජයක දේශය අධිකයි. දේශය අධික වුණාම ඒ දේශය නිසා ඇතිවෙන ඒ කාමීලික මානසික දුක් වේදනා වලට මහා දුකකට ඊළඟට සමහරගෙන කෙනෙකුට මෝහය අධිකයි. මේ මෝහයේ අධිකත්වයේ නිසා මෝහය හේතු කොටගෙන මේ කාකාර කායික මානසික දුක් වේදනා මේ කාකාර ගෙඩි හර කරදර මේවා අපි වෙන්න පටන් මේක නාමයෙන් නැතිවවත් මේ සාපමේ භාවනා මාර්ගය ගැන තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එහෙම වුණා. සමාධි දුක්ඛේන පහාදි දෝමනස්සේන අක්ෂරෝපේ යොදමානෝ පරිසද්ධාම් පරිපූර්ණං බ්‍රහ්මචර්යං මේක දුක් විතරේ මේක අපිට ගන්න පුළුවන් වෙන තැන ගැන බැලුවාම භාවනා මාර්ගයකට ගත්තා නැත්තම් කෙනෙකුට සංස්කාරයෙන් කළ එන හැටියට චිත්ත පරම්පරාවේ හැටියට කාමන ආසාව ආදී ඒකදා මේක මූලිකව අරමුණ ගැටෙන හැටල ගති මතේ ඇති වෙලා හිතන් මනසට දුක් වෙනවා කාටයි. සමහර කෙනෙකුට මෝහය අධිකාර ඒකත් මෙන්න මේ විදිහට භාවනා මාර්ගයට ගත්තාම මේ රාගාදී දෙලස් කර උත්පන්නකම නිසා මේ ආකාර වද වේදනාවක් හරිම අපාංග වෙන මොන මේ ප්‍රතිපදාව උගන්නේ ගමන යන්න කොහොමද අක්ෂුකෝටි රුදමා කළ පඳුරු පිළිලා අඳාලා අක්තිමකෝ මහාති දුක්ඛේන සහාති ගෝමන ආයත මානසික දුකේ මොන දැන් මෙයාට කායික මානසික දුක් දෙකම ලැබෙනවා මෙතෙන් කියනවා නම් මේ තරත්තා කෙලෙස් උත්පන්නද එයාට මේ පාපාර කෙලෙස් මතුවලා ඉඳන් වදද නමස්කාරයේ ප්‍රතිපත්තියේ අදිස්ථානයේ බෙදෙන්නේ කඩන්නේ සාහස දුක්ඛේන සාහස දෝමන ශරීරයේ කොයි තරම් වද වේදනා ආවත් මනසට හිතක කොච්චර වගවේකනා ආව අත්තු දුකෝති දුකවා අත්තලේ කඳු දෙරදෙරා අඬමි අඬ අඬ පරිසුද්ධං පරිපූර්ණ බ්‍රහ්මචර්යං කරයි කාලයකදී සම්පූර්ණ බ්‍රහ්මචර්යාව මේ ප්‍රතිපදාව අනුස්සනාසන්න. ඉතකලාට කොයි තරම් වදෙන්නා කොයි තරම් මහාරුකම් ආවා දේව මැදදී ආයතනයේ මානසික මේ ඔක්කොම තිබේ ඇස්වලින් මඟුල් දිවට ආගා ආගා අස්ති මොකෝපි රුදමා ඇස්වලින් ඇස්වල මඟුල් දිවිලා ආගා ආගා එහෙම වුණා විවිධ බ්‍රහ්මචර්යාව ප්‍රතිපදාව උදේ බ්‍රහ්මචර්යාව කියන්නේ ප්‍රතිපදා මේ භාවනා ප්‍රතිපදා කියන සාහිත්‍ය කර්මයේ දේශනා ඒක පොර මේ විදිහ කොච්චර අමාරුවෙන් වුණත් මේ නිවැරදි භාවනාව ප්‍රතිවනාම කෙරුවාම එයාටම වනාදේදී රතයක් තමයි රතයක් ඒ නිසා ආ ඒ ප්‍රතිපදාව මෙලෝ දුක. සත්‍යපන්න දුක්ඛං හේව ආලපිත සුඛ දුක. මෙලෝ බොහෝ දුකය. නමුත් මතුවනාගතේ තාමත් නිසියදා. අර ප්‍රතිපදාව පිළිවහම එයා බොහොම සුවදායක තැන. ස්වාමීන් වහන්සේ නම අනිවාර්යක භාවය. කරගෙන යනකොට මහත්කම විතරම සංවාදී ගාමලම දෙවියන් කියන්නේ දේවාලෝ ගෝලාවක් යනවා දීපා කරනවා මේකත් මාකයි. කියලා දීපා කියන්නේ කරනවක් කළ ආදාන්තිකේ විසමාන්ති වෙලා මේ ප්‍රතිපදා කරන්නේ ආරි දුක්ඛයි ආහාර නැතුව ඒකක එන්න පුළුවන් වෙන මතක් කියලා කියන්නේ අත්දැකලා. සත්‍යකමාපය කියන එක නැතිලා උන්වහන්සේ සක්මන් මාර්ගයේදීම අපවත් වෙලා නිවැරදිම දිව්‍ය ලෝකේ සාමිතාවි මෙලෝ කොහොමද කියන්නේ සීල අධිෂ්ඨානයෙන් දුස්සහගතව ප්‍රතිපදාව පිළි. ඊළඟට කියන්නේ බොහෝම සීලයක්. අත්‍යවශ්‍යම දේ ඉන්දියෝම දමතක ආදරේ කාලේ කරන්නේ නැතිව ඒක අපහැර දමන බුදුරජාණන් වහන්සේ වෙන වෙන කලාන ආලයක් කියන්නේ දිව්‍යාංගනාව ටිකක් සේවාන් වුණා අන්න අපි දැකලා මේක බොහොම අමාරුයි අපි දැකලා දැන් භාවනා කරනකොට අදක් තියෙනවා සංකේත ගැලවෙන්නවා නිදස්තුමා පතුල්ලක දස්තුමා සිතකොන්ද පියාවන්න බැරි කර්මකට ඇතුමයි මේ කාරණාව. ඒ වගේම හිත ආරම්භයේ පිළිතුව ගන්නනද පරිමාමාරේ මේ මේ දුවනවා කලබල වෙනවා කලබලනවා මේ දෙකක් වෙනවා අදත් ඉන්නවා සමහර අය හරිම අමාරුයි මේ භාවනාවට හිත හදාගන්න. ඊළඟට ත්‍රිකවල සංසාර ගමනේ ඇති. කොහොමද? සුද්ධ භාවයේ තියෙන. අත්කල භාවනා කළ බෑ හිත හදාගන්න සංගමය. අන්නෙම ප්‍රතිපදාවතේ දුක් පිළිය. දුකටපත් වෙන. ඒක තමයි නිරෝධය. අත්‍යස්පන්න දුක්ඛං. නිරෝධපාත ඊළඟට ඉතින් විපාක ලබා දෙනකොට ආර්ධික සිතුවිලි මේකට විපාකයක් තමයි සමහර විට දිව්‍ය මනුෂ්‍ය වශයෙන් උපදිනවා බුද්ධ කාලනම් ඕවාගාන නැවතම කිරදානම් ආන්තියන්ගෙන් ඇල්ල බණාලෝවාන් වගේ මඟපල ලබල පිළිල ඒ මානසික විචා ආතෝ සමාධි භාවනාව වශයෙන් විදිරියට මේ නැති වුණා මේ කරන බණ භාවනා කටයුතු ඒවා නකාමපායන් නැති කරගෙන ආරක්ෂා කරගෙන තමන්ගේ දේවතා දේවතා සාමයේ දක්වා ආරක්ෂා කරගන්නවා අන්න ඒ අර්ථ මාතු පිටිකයි මේකත් පාපී අමාරුයි දුක්ඛානි අරණේ වතිය නම් මේ විපාකයේ ලැබේ බොහෝ කියලා බොහොම දැපෙනවා. සමහරු මාර්ග පලනවා. සමහරු රහත් වෙනවා. එහෙම බොහොම ඉහළ මට්ටමේ ලෝකෝත්තර දැක විපාක ලබනවා. මේ ලෝකක දුක්ඛහගතයි නමුත් පරලෝකයෙන් බලනකොට මතුමත්ේ බොහෝ යෝගායක අපදායක විපාකයක් ලබනවා. ඒ තුන්වෙනි ප්‍රතිපදාව ධර්ම සමාදාය. ඊළඟට හතරවෙනි එක මේ තුන්වෙනි කියන අනිත්‍යයි. අදත් ඉන්නවා සමහර කෙනෙක් ආවිලා දහස් කල්පනා කරනවා බොහොම අරමුණ වශයෙන්ම මොනවායි කාරි අනුමෙක ගැටෙනවා හැදෙනවා ඒවත් බොහොම මොහොමෝලික වශයෙන් මොලාටවත් වෙන්නේ නැත්නම් ඒව කොහොමද? රාගාදී කල්පනාවන් සිටිවිදී ඇති වෙන්නේ නැහැ. දේසාදී සිටිවිදී ඇති වෙන්නේ. ඒවා කොහොමද? මෝහාදී සිටිවිදී නැකබෙන්නේ. ඒකවල මේ තනස්සාට මේ ප්‍රතිවදාගම සුවදායකන්නේ. මෙලොව බොහොම සුවදායි. ඒ බුදුරජාණන් වහන්සේ වැඩේ ඉන්න කාලේ සපදායක ප්‍රතිපදාවෙන් ගියායේ ඉන්න රාහතෙල් දුක්ඛදායක ප්‍රතිපදාවෙන් ගියා. ඒ කියන්නේ තමන් සමහරගේ ප්‍රතිපදාව බොහොම දුක්ඛදායක කරනවා. ඒ මුදිනලා මේ අය අන්තිමේදී හොදේ ප්‍රතිපදාව. දුක්ඛදායක ප්‍රතිපදාව. සමහර බොහොම ලේසියෙන් පාස්වෙන් යනවා සැපදායක ප්‍රතිපදාව. ඒ මතය. ඒක දුක්ඛදායක අගක්මේ ප්‍රභේදය නැතුවනදී සමාව බණ භාවනා කරනකොට බොහොම ඉක්මනින් වැඩි දවස් ගන්න ඉතිල්ල කෙලෙස් යටපත් වෙන දෙවිල යානි කෙලෙස් අඩුයි මේ භාවනාවක වගාමී යන්නත් එයාට ඒ තරම් අපාසයි. බොහොම සුවලා. කෙලෙස් කඩුයි, සිතේ පැලමිලි අඩුයි, ශරීරයේ දුක් වේදනාරෝණේ වගේවත් කඩුයි. ඒ නිසා මෙලොව ප්‍රතිපදාම් වරනකොට ඒ තරක්කාට බොහොම සුවලා. අන්න පස්සේ පන්න තුපා මෙලොව ලබනවා. ආයතනික සුඛවිපාක මේ විදිහට මනාකොට ප්‍රතිබන්ධවන් ධර්මයන් පුරාගෙන යනකොට මතමත්ෙහි සැපීපාක මේ ගැන කිසිදු සැපයක් මතමත්ෙහි සැපීපාක මොනවාද සැපීපාක ලෞකික වශයෙන් බලවත් ඒ සැපේ පාප ලබා දෙනවා ඊළඟට මේ හතර වෙන කන යාගේ හිත කලබල ආදී කෙලෙස් කඩු එහෙම ගිහිල්ලා කලමයෙන් විදිත්තේ පාමේදී විදිත්ත අනුකලේ ධම්මේ කියන මේ පිළිදැර කාමයන්ගෙන් අකුසලයන්ගෙන් දෙන්නලා විපාක විචාර ප්‍රේතිත හේවාන්තා කියන හරණේ ධ්‍යානය ලබාගෙන ඒක පෙළඹවා අන්න මේ ඕකෝම දැපදින විපන්න ඊළඟට විපාක විචාර දෙක නැති කරන නිසා ප්‍රේතිත හේවාන්තා කියන අංගත වෙන්නේ. දෙවෙනි ධ්‍යානයේ පෙරවාදී නවක් දැකලා. මුතුපදා ලැබදාත ලබන සමාධි සම්පatti දැකලා. ඊළඟට පළවෙනි ධ්‍යානයේදී අංග පහක් තියෙනවා. දෙවෙනි ධ්‍යානයේදී විකල්ප විචාර කියන මේ දෙක මොන්නේ වේදියාති විරාගය. ඒකේ නැති. යප දේශාර කාර්යවා කියන මේ දෙකෙන් යුක්ත වරිගත් යටිම ප්‍රණීත තුන්වෙනි ධ්‍යානයේ තේරෙනවා. නිරෝධ පදවිය. ඊළඟට අර සිතල ග්‍රහණය කරන විපස්සද පහනා විපස්සද පරිසපදකම විපස්සද දෙකම ප්‍රාණය. උද්දේ ශ්‍රවණස්තුවනස්ථානං අරිම්ම සම්නස්සම්නස් දෙක ඒවත් අදුක්ඛං අසුභස්සප්පන්න වූ සුද්ධය. සිතාදති වාරද විස්කාමි පවිත්‍ර පාණේදී සතත්ථාඥාන කරනවා. හතරවෙනි ඥාන කියනවා. අනනි හතරවෙනි ප්‍රතිපදා එයාට තේරෙන බලයේ අඩුයි රාග දේශ මොහ කියන කෙලෙස් බලගන්නවා අඩුයි ඒ විකාරා බොහොම ඉවතේ ඉවතේ බව. එහෙම කරලා ඉතින් තවදුරටත් මේ පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි කියන ධ්‍යාන උපදවාගත්තාම ඒ ධානත්ම ප්‍රතිපදා. ධානත්ම සියලා. මේකෙන් තමයි ලෝක බොහෝ සුරතිවා. මේ පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි කියන ඥාන උපදවා ගන්න මරණින්ම කිසිම සැකයක් නෑ ඒවා ආරක්ෂා කරගන්න කියලා ඒ ධානයේ සාන්ති බබලෝ ආදින්ත සුඛිතා මත්තේ සැපේ පාවක් යාකරලා අත්තරලේ ප්‍රතිපදා ධාරණ ප්‍රමාණය මෙන්න මේ හතර තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ මෙලෝ ගැපයති අරලෝ මතුමත්වේ දුක්ඛිත මෙලෝ දුක්ඛයි අරලෝ දුක්ඛයි මතුමත්වේ දුක්ඛයි ඒ දෙක ළඟේ ආමක කල්ලාණයෝ ගැන අත්ගල පදානියෝගේ කියන මේ දෙකට සමානයි. පළවෙනි එක කාමක කල්ලාණයෝගේ කරන්නේ. අර කල්ලාණේ මාන භාවලක අතරක් වදිච්ච ප්‍රමාණය මුත්‍යෙන්න වදාළ මෙලවක් දුක මෙලව මුලායකන් සම්මේ. මත්ති දෙවෙනි එක පෙරවන්දු සංකම් මතුමත් දෙන්නේ. තුන්වෙනි එක හොඳ ප්‍රතිපදාව. පළවෙනි එක ආමක කල්පකාමියෝගේක වැටෙනවා. දෙවෙනි එක අත්කල මතහන් යෝගයේක වැටෙනවා. තුනහත මේ නියම ප්‍රතිපදාවයි. මොකද වෙන්නේ කුමිනේ කරනවා රාගයේ මොහොමයේ මේ දෙලස්සයි ඒ නිසා රාගාවේ නොඑක ආකාර දෙලස් කිපේ පහළ වෙලා එයාට කායික මානසික වාදයේ නොඑක වද වේදනා දුක් වෙනවා නිරෝධිත නිරෝධිත ඒ දුක සහාති දුක්ඛේන සහාති දෝමනස්සේන අත්තිකෝ පරිගමානව වලකෙත්තන් බලෙන් මන්දරන්න බැහැ. ඉතින් වෙන අමාරු වෙනවා. අත්තිකෙන් කඳුළු පෙර පෙර ඒ වගේම අඳාන්දා කඳුළු වගුරු වගුරුවා උපාදිත බ්‍රහ්මචර්යා වූතාව ඒක නයෝ දින්ක සිද්දේ කරේ දුපාවක ඊළඟට යන මතමත්ෙහි අදිකාක් ලබන මොකද අදිකාක් මුංගනේක මේ බුද්ධ ශාසනයේ හොක ප්‍රතිපදා අතරමිනේක යා කොහොමත් යාගේ හිතේ කෙරෙස් ආවේ අදත් ඉන්නවා සංහාමයේ දෙවිතුලා මේ පාතල දුරු අමහංකා විකල්ප අමහංකා මේ හතරවෙනි යාට දෙලස් කාඩු රාබලෝක මොහොතේ දෙලස් මොල් ගොනම ආදු ඒ නිසා මේ රාබාදී වශයෙන් තමන්ට මානසික වේදනාව වෙන දෙන්නේ ශාරීරික වේදනාවෙන්ද සියදා ඊළඟට සුවදායක ප්‍රතිපදාව ආවත් ඉදිරිය කෙරෙල්ල ඒ හතරවෙනි පුද්ගලය සමාධි භාවනාව වශයෙන් අරගෙන දෙන්නේ තුන්වෙනි හතරවෙනි කියන ගාන උපදවාගෙන මෙලවත් සුවලබන සානසුලේ වාදේ කරන ඒ සුවදාන ප්‍රතිපදාව දීර්ඝ කොටගෙන ඊළඟ දාසී දිස්කේ ධානයේ කාන්ති බ්‍රහ්ම ලෝකේ ආ උපදින උපදිලා ගන්න එතන එයා තමයි දිනවකට ප්‍රකාරයෙන් බවලා මේ අපගොල්ලට. මෙන්න මේ විදිහට ප්‍රතිපදන හතරක් ධර්ම සමාදාන හතරක් බුදුරජාණන් වහන්සේ දේශනා. පළවෙනි එක කාමක පරිකාම රෝගීට වැටෙන. ඒක දුක්ඛයි. එළෝ සමිත කුණායක බවක් තිබුණා මතවත් වෙන්නේ. දෙවෙනි එක මෙලොවම දුකයි. මේ දුරාගි මාර්ගවලින් විමුක්තිය ලැබෙනවා. ශරීරයට වදදෙනින් විමුක්තිය ලැබෙනවා. මෙලොවක් දුකයි පරලොවක් දුකයි. අත්තරල වදාන යෝගී කියනවා. ඒ දෙක ආහත කාල විමාන යෝග අත්තරල වදාන යෝගී මේ දෙක. මොනහතර හොඳ ප්‍රතිපදාවක්. තුන්වෙනි එක ටිකක් අහිතට පාන්ත වදින්නේ අමාරුවෙන් දුන්නේ ඇස්වලින් පඳුළු පෙරපෙනා අඬනවා ඉරිදි ප්‍රතිපදාවක් නිවන් මාගේ ගමන් කරන පුද්ගල යාන නිරෝධී සම්පූර්ණහත පරලෝකික මතුමත්යේ දුක මතුමත්යේ සුවදායි නිරෝධ සල්පං මතමස්තු තුන්වෙනි හතරවෙනි එක පෙර අදුවේ සමාහිත නාද වදුරා මොන කොට රාගාදී සිතිවිලි මොනවත් ඒවා අධිකව ඇති වෙනවා අමාරුවක් නැතුව භාවනා මාර්ගයේ යන්න ගමන් කරන්නට නම් නිලවත් සමුදායකන් ඊළඟට ඒකෙන් තවත් පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි කියන ධ්‍යාන උපදවා ගන්නත් අවශ්‍යයි. මේ සපදායක බලන්නේ නිලවාහිකන් නිලවත් සමුදායකන් ඊළඟට ඒ ගණන් ඇතුළු විපාකයක් මතුමක් ඉවත් මෙන්න මේ ප්‍රතිපදා හතර ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ හතරෙන් අංක එක ඉවත් කර ගන්න ඕන ඒක වැරදි ප්‍රතිපදාව ආමක පරිකාණෝ වේද දැනෙන දෙවෙනි එකක් වැරදි ප්‍රතිපදාව එකක් ඉවත් කර ගන්න ඕන අර්ථ දෙකම කාණෝ වේද ඒවා කියන නිසා බුදුදහම වහන්සේ තුන්වෙනි එක හතරවෙනි මේ දෙකම මේ බුද්ධ පාපනේ ප්‍රතිපද. මුතින් වුණා, මුතේ අමාවෙන් යෝමනස්යෙන් වුණා, ඇස්වලේ මඟද පෙරදෙන අඳාඳ වුණා, පිළිසිදු බ්‍රහ්මචර්යාව කරා. ප්‍රතිපදාව කරන්නේ. අනේකකට වාසු කියලා. මෙලොවින් ඉඳලා අපහසුකම් ආවට මතුමත් ඒ ගැටගායකන් කියලා. අතරේක මෙලවක් වුණාකම් කවදාවත් අග දෙක තමයි මේ පාපයෙන් හොඳ ප්‍රතිපදා හැදෙන්න ගන්න තියෙන මොහොත දෙක ආමගේ බාලිකාණියෝට අත්දේව මතාණියෝට වශයෙන් එකට අයින් කරනවා. අග දෙක තමයි ගන්න. දැන් මේ වෙලාවට වෙනවා මේක වැඩි කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ අද මේ සූල ධර්ම සමාදාන දෝෂයේ කියන කියන කොටසක් අරගෙන ප්‍රතිපදා ආකාරයක් ධර්ම සමාදාන ආකාරයක් මේ කියන කියලා දෙන්නේ මුල්ක කාලේ කරනවාමනේ අපදෙට පිළිබඳ දුකින් මොනක් අමාරු වෙනවා මේ බුද්ධ ශාසනය සුමගාන වලවන මතුපක්ෂේ කියලා. ආර්ථික පිටේ පාපක් කියලා ගන්නවා. මතුපක් වෙන විපාකක්ම කියලා. මේ නිසා සමාරුණක් කරමේවා ආවත් මේ කාසලේ හොඳට වෘත්තිගත ධර්මයන් පුරන්නකෝ මොකද මදුරක්ෂේ සුවදායකයි ලෞකික තුනේ පමණක් නෙමේ අවසානයේදී ලෝකෝත්තර සුවය පවා ලබන්නට මේ වදාන ප්‍රතිපදිකා ධර්මයන් පටවයි ඒ නිසා අදනා ඒ ප්‍රතිපදික ධර්මයන් ඔස්සේ ගමන් කරන ආවිදවගත විදිහට අභියෝගයේදී දිනන නිසා අවසානයේදී සමතනාන ප්‍රාර්ථනා කරන බෝධිවලින් නිවන් අවබෝධ කර ගැනීමට උත්සාහයන් කරන්නට